Thank you. කරගෙන නිති මැදිය මෙහිත වවගෙන නය ගිය පද අද කිරලු බලන්නෙවෙ පද ගෙතුවේ මම පීඩන දරගන්න බැරි තැන උඹේ කන වැකුණාත් එකයි නැතුවාත් එකයි මම කුංචනත දෙන්න මම වගේ උන්ට මොන්න කින්නර දේ විතට මංචි කුට මුන් සංගෝ පුවිසි උන මන්නව නම් ගැබු බෙලි ගනින් හැක සෑහක් බඳින්න රැක් මට ඇති අධිකාරි බලසෙන වරෙන් පෙවි බස්සන්න මන් තනි තීරුවේ පිහි එරි කන ගිරි විදින කරත මම දෙක නැමුව බල දලා ඇතු දනී කතිකව පොපු කැති පිනවර කළු පාට හමි වැසු යස්සය රෙඩිය රෙඩිය சொன்னது நீதானா சொல் சொல் சொல் என் உயிரே ඉදිරි වෙල මස් කෑලිකට රසගතිය විසිල වස්සුව දින තොට වසන මරසේ නාස්ස ගහගනි මට කොතන රැප උඹේ සක්කිලි ගත නිසා දේවයින ඉසිලා පිරිදකට වරෙන් අද කිරිගවන පදාගි මිරිගන්න ගුරුතන්ට හිරවෙන්ඩ හිරිගෙත මට තොප හිගෙන ගත හුවම උක්කරට වකියාව අම්ම බල්ල වීරගන්ද මහය උල්ලේ විලක පීනොට බොල හිරිවෙල්ල රෙදස හැංගුණුබ නිරගුල පිංග රිත්තන ම පිම්බද වියවදම පඩල්ලම පත්වෙන්නද කිරි ොට තන්න ඉරි වැට ෝඩ අත්තගෙන සත්තෙන් බොල කෑගේවට පත්තියමට දුක්කන්ද කුත්තනම කුත්තබල පිරල බල උත්තුන්ග කන්දියමට කන්දියගේ වන්තරම සිවරය වන්න ඇත්තමගේ වචනයක් ගන රිද රිද්ද වන්නර කන්න රම ඇරිලන පෑක් රක්තලේ විත විද්ද සෙල්ලන්න භීෂණය ඇස් දෙකෙන් දැක්ක රමඩු කැලමැති කිනි සදරලේ ගැලු කන්දක මෙන්න මන්න උඹේ ගහගැනි හුන්ටුක අපි වන්නේ කලු කොටි පොලෙන් ගල මැරුව රඳ වෙලා හලා ලිබ්බගේ ගත වම්බෙල නැත තොපි ඇන්දිලා අත පාන මතවාද පතුරන්න හෙල රැපෙන් තනියත හම්බෙන්නව රැද්ද පිටින් ගැලවෙ යුඹ පලිකාක උතුරෙන් මුගිනි මනි වන්නේ බන පදකින් බිරඳ වෙලා නැදේව ගඳ බරල බසිකින් කර දඬු වැඩිලා කොඳු වැඩිලා නැකොල්ල ගෙලි වර්මිලාද සරස විරහත් බලා නගමි පාන්දර දුමි දෙමිල්ලම යාද මිය සියරිලා කාගෙන ගතින් ඉතලම වාගෙන ඉති විරිද සාගරි වැසි පිනිසම දාගඩෝත ගත්ත බවාගෙන පතුල් යටි මඹඩ ගිනි රස්නෙම හිත් අස සෙල්ලන් කරමහය උම් පිනිවැස තෙමෙටදැන් අස උස කරදඩු ගැස්සේ උඹ හිත් පොඩ්ඩ ගමනක් මෙතනි නපුවා තමනු මති මට ඇතිවෙන කටු ගඩි වසු කර රන්දෝලි හඬ මැති නේවා උඹේ රස්නෙ පමට සෝපාකන වෙදේව ගිනි පුපුරම පතුලට පැගිය තිබෝ මරර රැබෙන් කරයි සුන්න දුලි උඹ වෙයි කෝමා කලලෙටත් නෑ දැටි රාජ් කරම කොල්ල වෙන්න තොපි කල්ල තොනි මද්දාවි හද්දාවි වැතුවට ලේ නිසා අත්තරින කොටු ගල වෙනසියම් වත්තේ පැන වෙසාවි කුට්ටට කුට්ට නොකිය හුතු බුදුන් කියන්න දෑ බිත්තයන්ට රිදෙ ගුදෙතුන්ගේ හෝදන මිලිමිර කොපු දැක්ක මායින් ගං පස්සේ මම්මද වියත පටවන්නේ මහ එකගේ දරට